ඒ වර්ණය තුලම හිත සමාධිගත වෙනවා තැම්පත් වෙනවා ඊට මේ ඕදාත වර්ණය ටික ටික දිලිසෙන්න වගේ ගන්නවා එතකොට එයාට හිතන්න පුළුවන් මේ වර්ණේ වටේට රවුමක් විදිහට ටිකක් අඟලක් විතර වගේ ලොකු වෙන්න කියලා. එතකොට ඒක කසින මණ්ඩලයක්. අන්න ඒක ටිකෙන් ටික අඟලක් ලොකු වෙනවා නම් තවත් හිතන අඟල් දෙකක් පමණ ලොකු වෙන්න කියලා ආයෙ පරිකර්ම කරනවා. පරිකර්ම කරනකොට ඕදාත ඕදාත කියලා මෙනෙහි කරනවා. එහෙමත් ලොකු වෙනවනම් මේ ඉන්න කාමරේ තරම් ලොකු වෙන්න එහෙම කියලා ඕදාත ඕදාත කියලා හිතනවා. එහෙමත් ලොකු වෙනවනම් තව ටික ටික තමන් ඉන්න ගම, නගරය, රට, පළාත මේ විදිහට ලොකු කරගන්න පුළුවන් අදිස්ථාන කර කර. එහෙම කරගත්තට පස්සේ අන්නේ සමාධි ආලෝකයෙන් මේ කසින ආලෝකයෙන් ඔහුට පුළුවන් බහිද්ධා රූපානි පස්සති බාහිර රූපවලට ඒක යොමු කරලා වෙන තැන්වල වෙන සිදුවීමකට වෙන දෙයක් බලන්න යාලෝකය යොමු කළාම එයාට ඒ රූප දකින්න ලැබෙනවා හැබැයි පරිත්තානි බොහොම කුඩාවට තමයි ඒ රූප ඔහුට දකින්න ලැබෙන්නේ ඒකයි පරිත්තානි ස්වන්න දුබ්බන්නානි ලස්සන රූපක් දකින්න ලැබෙනවා දුර්වර්ණ රූපක් දකින්න පුළුවන් හැබැයි ඒ ආලෝකය ගොඩාක් පැතිරිලා නැත්නම් ඒක පුංචි ආලෝකයක් හන්දා පරිත්තානි කියලා සඳහන් කළා පොඩියට තමයි මේ රූප දකින්න පුළුවන් කියලා. මෙන්න මේක තමයි අජ්ජත්තං රූප සංඤේ ඒකෝ බහිද්දා රූපානි පස්සතේ පරිත්තානි ස්වන්න දුබ්බන්නානි කියන මේ පළවෙනි අභිභායතනය කියලා විස්තර කරලා දීලා තියෙන්නේ ඔය අෂ්ටි ගැන. ඉතින් කෙස් සම්බන්ධ කරගෙන ওই විදිහට නීල කසිනේ උපදවා ගන්න පුළුවන්. ලේ සම්බන්ධ කරගෙන ওই විදිහටම පීත මේ ලෝහිත කසිනේ පුළුවන්. අන්නේ වෙනස් කසින වෙතත් ඔය ආධ්‍යාත්මයේ පවතින දෙයක් අරමුණු කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි පළවෙනි අභිභායතනය. ඊළඟට පෙළ දහමේ සඳහන් වෙන්නේ මේ දෙවන අභිභායතනය කියන මෙන්න මේ දහම් කාරණාව. අපේ හඳුරෝනේ ඒ කාරණාවට විශේෂ අපි අවධානයක් යොමු කරගමු. අජ්ජත්තං රූපි සංඤී ඒකෝ බහිද්ධා රූපානි පස්සති අප්පමානානි සුවන්න දුබ්බන්නානි කියලා පෙළ දහමේ සඳහන් වෙනවා. මේ කාරණාව කොහොමද අපි පැහැදිලි කරගන්නේ? ඒ වගේම අපේ හාමුදුරනේ මේ අභිභායතන කියන වචනයත් තව පොඩ්ඩක් පැහැදිලි කරනවා නම් හොඳයි කියලා මම හිතනවා. ඔව්. මෙතෙන්දී ස්වාමීන් වහන්සේ අභිභායතන කියලා හඳුන්වලා තියෙන්නේ මේක අභිබුය්‍ය ඥානාමි පස්සාමි කියලා කියනවා. මම මේක ඉක්මවා දකිනවා දන්නවා ඉක්මවා යාම කියන අර්ථයයි. එනර අර කෙස් අෂ්ටික සංඥාව මුල් කරගෙන සමාධියක් උපදන ඒකේ නවතින්න නැතු ඒක ඉක්මවල අර බාහිර රූප දකින මට්ටමට එහෙම හිත දියුණු කරගන්නවා. ඒ කියන්නේ තමන්ගේ සමාධියෙන් විතරක් නවතින්නේ නැතුව ඒක ඉක්මවා ගිහිල්ලා එකෙන් වැඩක් ගන්න පුළුවන් මට්ටමට වෙන දෙයක් කරන්න පුළුවන් මට්ටමට ඒක දියුණු කරගන්නවා. ඒ මට්ටමට දියුණු වෙච්ච ධානම තමයි මෙතෙන්දි මේ අභිභායතන කියලා දක්වලා තියෙන්නේ. මේ දෙවැනි එකේ තියෙන විශේෂත්වය තමයි අර ඉස්සෙල්ලා කිව්වා වගේම ඇටසැකිල්ල වගේ අරමුණු කරගෙන අර සමාධියක් උපදවා ගන්නවා අර මම මුලින් සඳහන් කළා වගේ ඕදාත කසිනය වගේ ඒක අසිනේ උපදවා ගත්තාම සමහර කෙනෙකුට කෙලෙස් බොහෝම ප්‍රබලව යටපත් වන විශාල ආලෝකයක් ලැබෙන්නේ ඒ විශාල ආලෝකයෙන් බලන්න පුළුවන් අප්‍රමාණානි විශාල විදිහට රූප දකින්න පුළුවන් කියන එකයි දෙවැනි එකෙන් විස්තර කරන්නේ. ඉස්සෙල්ලා කෙනාගේ අර සමාධියේ ප්‍රබලත්වයේ අඩුකම නිසා නීවරණ යටපත් වීමෙහි ප්‍රබලත්වයේ අඩුකම නිසා පරිත්ත ආලෝකයක් يعني පුංචි ආලෝකයක් ලැබෙන්නේ. පුංචි ආලෝකයෙන් දකින්න පුළුවන් පුංචි වූ ලස්සන හෝ අවලස්සන රූප. මෙතෙන්දී අර විශාල ආලෝකයක් ලැබුණොත් යම් කිසි කෙනෙකුට ඒකට ඔහුගේ පින එහෙම බලපානවා. ඒ නිසා ලැබෙන විශාල ආලෝකෙන් විශාල විදිහට රූප දකින්න පුළුවන් කියන එක තමයි මෙතෙන්දී විශේෂයෙන් අදහස් කරලා තියෙන්නේ ස්වාමීන් වහන්සේ. හොඳයි. ඊළඟට සඳහන් වෙනවා නේද මේ පෙළ දහමේ මේ අට ධම්ම අභිඤ්ඤේය අටවැදෑරුම් අභිභායතන ධර්ම විශේෂයෙන් දැන කියාගත යුතුයි කියන තැනේදී තුන්වන කාරණාව හැටියට සඳහන් වෙනවා මේ අජ්ජත්තං අරූපිතං ඒකෝ බහිද්ධා රූපානි පස්සති පරිත්තානි සුවන්න දුබ්බන්නානි කියන මේ කාරණාව. අපේ හඳුන්නේ කොහොමද ඒ කාරණාව ධර්මානුකූලව පැහැදිලි කරගන්න. අජ්ජත්තං අරූප සංඤී ඒකෝ බහිද්ධා රූපානි පස්සති පරිත්තානි සවන්න දුබ්බන්නානි මේ තමයි තුන්වෙනි අභිභායතනය මෙතන අධ්‍යත්තං අරූප සංඤේ. අර තමන් තුල රූප සංඥාවක් ඇති කරගන්නේ නැහැ එතෙන්දී. එතෙන්දී කරන්නේ බාහිර දෙයක් කරමුණු කරගෙනයි අර භාවනාවට සංඥාව අරමුණ ගන්නෙ. ඒකදී අපි උදාහරණයක් විදිහට කිව්වොත් දැන් පටවි කසිනය කියලා අපි දන්නවා. එතෙන්දී ඒ කසිනයක් කරන කෙනෙක් ගත්තාම තමන්ගේ අපේ වියතක් වියතක් කියන්නේ මෙහෙම ඇඟිලි ටික දිග හැරියාම මහ පොටැඟිල්ල කෙළවරේ සිට සුළඟිල්ල කෙළවර දක්වා තින දුර ප්‍රමාණය වියත කියලා හඳුන්වන්නේ. අන්නේ වියතක් තරම් රවුමක් හදාගෙන අරුණුවන් මැටි වලින් පස්පහැයට හුරු මැටි වලින් එම රවුමක් සකස් කරලා ඒක පුපුරන්නේ නැති වෙන්න කීප වතාවක් මැටි ආලේප කරලා වේලලා සකස් කරගන්නවා දැල්ලක වගේ. ඒක සකස් කරලා ඒක පහසුවෙන් බලන්න පුළුවන් තැනක තබාගෙන <coughs> පියන් දෙකහමාරක් දුරින් තියාගන්නට ඕනේ. පියනක් කියන්නේ අතින් <coughs> වැලමිටේ සිට <coughs> මැද ඇඟිල්ල කෙළවර දක්වා දුර රියනක්. ඒ බඳු රියන් දෙකහමාරක් දුරින්. තියාගෙන පටවි පටවි කියලා මෙයා මෙනෙහි කරනවා. පටවි කියන්නේ පොළොවට අරවුම බලාගෙන. වරින් වර ඇස් අරගෙන මෙනෙහි කරනවා වරින් වර පියාගෙන මෙනෙහි කරනවා. ඇස් පියාගෙන මෙනෙහි කරනකොට අර රවුම හිතට හොඳට පේනවනම් <coughs> එය සරින් නැතුව එහෙම්ම මෙනෙහි කරන එතනින් නැගිටලා පටවි පටවි කියලා හිතමින් මෙතන නැගිටලා වෙන තැනකට යනවා. ගිහිලා එතනින්නම් මෙනෙහි කරනවා අරක පේනවනම් නොපෙනී ගියොත් ආයෙත් අර තිබිච්ච තැනට ඇවිල්ලා නිමිත්ත ගන්නවා. <coughs> අරවුම පේනවනම් එහෙම ඇස් පියාගෙන ඉද්දි ටික දවසක් එහෙම කරනකොට මේක ටිකක් බබලන්න වගේ ගන්නවා ලස්සනට මේ රවුම ටිකක් දිලිසෙන්න ගන්නවා හිතට පේන රවුම. එහෙම වුණොත් එයා හිතන්න ඕනේ මේක අඟලක් තරම් ලොකු වේවා කියලා වටේටම. එහෙම හිතලා ආයෙත් පටවි පටවි කියලා මෙනෙහි කරනට අඟලක් තරම් ලොකු වෙනවා. ඒ ගානට ලොකු වුණේ නැතොත් පටවි කියලා විතරයි මෙනෙහි කරන්නේ. එහෙම ලොකු වුණොත් තව අඟල් දෙකක් පමණ රවුම ලොකු වේවා. එහෙමත් ලොකුනොත් Taman ඉන්න කාමරේ තරම් ලොකු වේවා මේ ප්‍රදේශේ තරම් ලොකු වේවා ගම තරම් ලොකු වේවා මෙහෙම පතුරෝගන පතුරෝගන යන්න පුළුවන් අනේ සමාධි ආලෝකෙ උපදවා ගත්තට පස්සේ ඒක තුළ ධානයගත් හදාගත්තාම එයාට පුළුවන්කම තියෙනවා ඒ අටවි ආලෝකය යොමු කරලා අර රූප දකින්න පුළුවන්කම තියෙනවා. සමහර කෙනෙකුට ඔය පතුරවනකොට ගොඩාක් දුරට පැතිරෙන්නේ නැහැ. එක්කෝ ගේ ඉන්න කාමරේ තරම් පැතිරෙලා එතනින් එහාට අදිස්ථාන කළාට ආලෝකය ලොකු නොවි පවතින. ඒකට කියන පරිත්තාලෝක කියලා. පොඩි ආලෝකයක්. ඒ පොඩි ආලෝකයක් උපදවා ගන්න එක තමයි තුන්වෙනි එකේදී කියන්නේ. උපදවා ගත්තන් ඒ පොඩි ආලෝකයෙන් පුළුවන් ලක්ෂණ හෝ අවලක්ෂණ රූප දකින්න. ඒකයි පරිත්තානි ස්වන්න දුබ්බන්නානි කිව්වේ. අජ්ජත් අරූපී සංඤේකවර තමන් තුල තියෙන එකකින් නෙමෙයි කසනේ උපදවා ගන්නේ බාහිරින් කසින මණ්ඩලයක් හදාගෙන ඒ කසින මණ්ඩලයේ සමට ආලෝක කසිනේ වෙන්න පුළුවන්, පඨවි කසිනේ වෙන්න පුළුවන්, ආපෝ කසිනේ වෙන්න පුළුවන්, තේජෝ කසිනේ වෙන්න පුළුවන්. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියලා හතරක් තියෙනවනේ. ඔය හතරෙන්ම කසින උපදවා ගන්නවා. ඉතින් අන්න ඒ කසිනයක් කසිනයක් මණ්ඩලයක් හදාගෙන කසිනේ දිනු කළා. ඒ ආලෝකයෙන් රූප බලන මට්ටමට හිත සකස් කිරීම තමයි මෙහිදී අදහස් කරලා තියෙන ස්වාමීන් වහන්සේලායි. අප කතා බහ කළේ තුන්වන අභිභායතන කියන වෙන මේ දහම් කාරණා පිළිබඳව. මේ කාරණා පැහැදිලි කරනගෙන යනකොට අපේ ශ්‍රාවක උදවිය ඔබට තේරෙනවා ඇති මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුල මගඵල ආදිය ලබන්නට නිවන් අවබෝධ කරගන්න කසක් කරගන්න මේ යන ගමන තුලදී අපි කොච්චරනම් දහම් කාරණා වලින් අපි සම්නද්ධ වෙන්න ඕනද දහම් කාරණාවන් කොච්චර අපි දැන තියාගත යුතුද මේ කියන අභිභායතන ආයත මේ ආයතන නැත්නම් මේ අභිභායතන අරමුණු මේ කාරණා පිළිබඳව <clears throat> අවබෝධය ලබා ගන්නා තරමටම අපි බුදුදහම තුල ජීවත් වෙන පිරිසක් හැටියටපත් වෙනවා. එතකොට මලබා මගපල ආදී අවබෝධ කරගන්නට මේ කියන කාරණාවන් අපි විශේෂයෙන්ම දැනගිය යුතු අභිඤ්ඤය ධර්ම හැටියට තමයි පෙළ දහමේ සඳහන් වෙලා දීලා තියෙන්නේ. ඊළඟට මා අපේ ස්වාමින් වහන්සේට යොමු වෙන්නට කැමති මේ සිව්වන අභිභායතන දහම් කාරණා පිළිබඳව දැන කියා ගන්නට අපේ හැමදෙරෝනේ පෙර දහමේ සඳහන් වෙනවා නේද? අජ්ජත්තං අරූප සංඤී ඒකෝ බහිද්ධා රූපානි පස්සති අපමානානි සුවන්න දුබ්බන්නානි කිය මේ කියන කාරණාව. මේ කාරණාවෙන් කොයි වගේ අදහසක්ද පැහැදිලි කෙරෙන්නේ අපේ හැමදෙරෝනේ? ඒ හතරවෙනි අභිභායතනය කියන්නේ අජ්ජත්තං අරූප සංඤේ. ඒ කියන්නේ තමන් තුල තියෙන දෙයකින් කසින මණ්ඩලයක් සකස් කරගන්නේ නැහැ. ඒ තුල හිත දියුණු කරලා අර ඉස්සෙල්ලා කිව්වා වගේ බාහිරින් කසින මණ්ඩලයක් සකස් කරගෙන ඒක දිහා බලාගෙන තමයි මේ මේ කියන විදිහට අර කසින සමාධිය ඇති කරගන්නේ. අර තුන්වෙනි එකේදී කිව්වේ ඒ කසින ආලෝකේ විහිදුවනකොට යාගේ තියෙන කුසල ශක්තිය අඩුවක් නිසා පොඩි ප්‍රදේශයක් තුල විහිදෙන පරිත්තාලෝකයක් වෙනවා. අර කුසල ශක්තිය බලවත් කෙනාට මේක ගොඩාක් දුරට විහිදුවන්න පුළුවන්. එතකොට අප්‍රමාණ ආලෝකයක් ඒක. අප්‍රමාණ කියන්නේ ප්‍රමාණ කරන්න බැරි තරම් විශාල ආලෝකයක් විදිහට පැතිරෙනවා විහිදෙනවා. ඒ අප්‍රමාණ ආලෝකය යොමු කළාම ලොකුවට රූප දකින්න ලොකු ප්‍රදේශයක තියෙන රූප දකින්න ලස්සන හෝ අවලස්සන රූප දකින්න පුළුවන්. සමාන සමා වෙන්න ඕනි හඳුරන්නේ දැන් දැන් භාවනා කරනකොට යෝගාවචරයක් හැටියට ඒ යෝගාවචරයා භාවනා කරමින් යනාතුරුත් ඔබවහන්සේ රූප දැකීම ඒක විශාලත්වය ඇති වෙන හැටි පැහැදිලි කරපු තැනදී මට මේ ගැටලුව ආවේ මේ. සමහරක් අය කියනවානේ හඳුරන්නේ අහවල් රූප දැක්කා, අහවල් රූප දැක්කා, අහවල් විදිය රූප දැක්කා. මොකක්ද අපි හඳුරන්නේ? අන්න එතනත් මේකේ මොකක් හරි දෙන්නේ කතා කරන්නේ ඒවා රූප දැක්කට වහම භාවනා කරන කෙනෙකුට සමහර අයට ටිකක් හිත සමාධිගත වේගෙන එනකොට තමන්ගේ හිතේ තියෙන නොඑක ආකාරයේ දේවල් පේන්න ගන්නවා. ඒක භාවනාවේ දියුණුවක් නෙවෙයි පරිහානියක්. මොකද ඒක තුලින් වෙන්නේ ඒව දකින්න ගිහිල්ලා ඒවට ආස කරලා ඒව බලන්න ගියොත් හිත යොමු කරොත් ඒකෙන් හිත ඉවත් කරගත්තේ නැතොත් එහෙම එයා භාවනාවෙන් සම්පූර්ණයෙන්ම පිරිහීමටපත් වෙනවා. ඒ හිත සමාධිගත වෙගෙන එනකොට ඒක නවත්තන්න එක්තරා කෙලෙස් විශේෂයක් තමයි රූප පෙනෙන ස්වභාවය. මෙතෙන්දි කතා කරන්නේ ඒක නෙවෙයි හසින ආලෝකයක් උපදවාගෙන Taman යම්කිසි දෙයක් තැනක් බලන්න කැමති නම් එතනට ඒ ආලෝකය යොමු කරලා ඒක බලන එක. උදාහරණයක් විදිහට අපි හිතනවා අහවල් කෙනා ඉන්න හැටි අපි බලන්න ඕනේ. එතකොට එතෙන්ට හිත යොමු කළාට පස්සේ ආලෝකය යොමු කළාම එයාව හිතට පේන්න පටන් ගන්නවා. ඒක තමයි මෙතෙන්දී අදහස් කරන මේ රූප දකින්නවා කියන කාරණාවෙන් මම විස්තර කරන කාරණාව. ඉතින් අප්‍රමාණාලෝකයක් ඇති කරගත්තාම ඒක විශාල ප්‍රදේශයකට යොමු කරන්න පුළුවන් කමක් එතෙන්දී තියෙන කුඩා ආලෝකයක් නම් හරියට ටෝච් එකක් ගැහුවොත් අපිට පොඩි දෙයක් විතරයිනේ බලන්න පුළුවන් ටෝච් ආලෝකයකින්. අන්න ඒ වගේ තමයි මේ කුඩා ආලෝකයක් තුන්වෙනි එකේ කිව්වේ. අප්‍රමාණ ආලෝකයක් කියන්නේ කස්නමනේ ලොකු ආලෝකයක් ඇති කරගත්තාම සාමාන්‍යයෙන් ලයිට් එකක් දාලා බලනවා වගේ ඒ වගේ ටිකක් ලොකු ප්‍රදේශයක් බලන්න එළියෙන් පුළුවන්කම තියෙනවා. හොඳයි අපේ හඳුරෝනේ දැන් ඔය ආලෝකයේ පතුරවාලීම පිළිබඳව කතා කරනකොට මේකට උදාහරණයකින් පොඩ්ඩක් පැහැදිලි කරනවා නම් අපේ හඳුරෝනේ දැන් අර මට්ට කුණ්ඩලී කුමාරයා ඒ එතනට බුදුහාමුදුරුව ආලෝකයක් පතුරවෙම වගේ ඒ වගේ සිදුවීමක් මෙතන සම්බන්ධ කරගන්න පුළුවන් කොහොමද අපි ඒක පැහැදිලි කරගන්නේ ඒ ඒ බුදුරජාණන් වහන්සේ ගත්තහම එතෙන්දී උන්වහන්සේගේ 이르දි බලයක් මෙතෙන්දී ආලෝකයේ පැතිරවීම කියන එක මේක අර වෙන කෙනෙකුට පේන්නේ නැහැ. දැන් අරක මට්ට කුණ්ඩලීට පෙනුණානේ. මේක වෙන කෙනෙකුට පේන්නේ මේක තමන්ගේ හිතට විතරක් ඒ සමාධි අවස්ථාවේදී පෙනෙන ආලෝකයක් තමයි. ඔව්. පඨවි කසින නම් ඒ පඨවි කසිනය තමයි අහස පුරාම අනන්තව පැතිරෙනවා පේන්නේ අනිත් දෙයක් නැතු යාට අර අරුණුවන් පාටක්මයි පේන්න ගන්න පඨවි කසින. ඔව් ඕදාත කසින නම් අර සුදු මිශ්‍ර සුදු වර්ණයක් තමයි මුළු ප්‍රදේශ මේ ආලෝකයක් යාට පැතිරිලා පේන්නේ. අර අරමුණු කරන පාට අනුව හිතට පෙනෙන එකක් විතරයි ඒක. හොඳයි ඊළඟට මේ අට අටවැදෑරුම් අභිවාහයතන දහම් කාරණා පිළිබඳව සඳහන් කරන තැන සඳහන් වෙනවා හාමුදුරනේ පස්වන අභිභායතනයේ හැටියට මේ නීල කසිනය පිළිබඳව අපේ හාමුදුරනේ මේ නීල කසිනය කියන්නේ කුමක්ද කියන එක පැහැදිලි කර ගැනීම ඉතාම වැදගත් කියලා හිතනවා. ඔව් මේ ඊළඟට කියන්නේ නීල කසිනය. නීල කියලා කියන්නේ නිල් පාට කියන එකයි. ඒක අර මුලින්ම කියපු විදිහට පළවෙනි අභිභායතන ගත්තාම කෙස් අරමුණු කරගෙන උපදවා ගත්තොත් ඒක පළවෙනි අභිභායතනයට අයිති වෙන්නේ මෙතෙන්දි කියන්නේ වර්ණ කසින වෙනම. එනේ එහෙන නිල් පාට රවුමක් හදාගෙන වියතක් තරම් ඒක දිහා බලාගෙන නීලං නීලං කියලා සිහි කරනවා. එම සිහි කරනකොට ඒක තුල හිත සමාධිගත වෙනවා. හිත සමාධිගත වෙනකොට අරක දිලිසෙන්න වගේ ගත්තොත් මේ රවුම Taman හිතන මේක අඟලක් තරම් විශාල වෙන්න. ඒක අඟලක් තරම් විශාල වෙන අඟල් දෙකක් තරම් වෙන්න, කාමරේ තරම් වෙන්න, එහෙනම් පැතිරිච්ච සීමා ඉවරුණාට පස්සේ ඒකෙන් පුළුවන් යාට අර ඉස්සෙල්ලා කිව්වා වගේ වෙන රූපයකට හිත යොමු කරලා ඒක බලන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අනික් අභිභායතනවලදීත් ඇත්තටම වර්ණය විතරයි වෙනම කතා කරන්න තියෙන නීල තියෙන පීත කියලා කහ පාට රවුමක් හදාගෙන කරන කස්සිනේ ලෝහිත කියලා රතු පාට රවුමක් හදාගෙන කරන කස්සිනේ ඕදාත කියලා සුදු වර්ණයෙන් යුතුව රවුමක් සකස් කරගෙන කරන කසිනය. ඒව ගැන වෙනම විශේෂ විශේෂ විස්තර නැහැ. කෙසේ නමුත් ඒ කසින මණ්ඩල සකස් කරගෙන ඒ තුලින් වෙනත් රූප බැලීමේ හැකියාවක් පිළිබඳවයි මෙහිදී කතා කරලා අවධානය යොමු කරලා තියෙන්නේ ස්වාමීන් වහන්සේ. හොඳයි. අපේ හාමුදුරුවෝ ඒ අටවැදෑරුම් අභිභායතන පිළිබඳව ධර්මයේ සඳහන් වෙන දහම් කාරණා මහන්සි පැහැදිලි කරන්නට යෙදුණා. එහිදී නීල කසිනේ පිළිබඳව, ඒ වගේම පීත කසිනේ පිළිබඳව, ඒ වගේම ලෝහිත කසිනේ පිළිබඳව, ඕදාත කසිනේ පිළිබඳව මේ ආදී කසින මණ්ඩල පිළිබඳව ධර්මයේ සඳහන් වෙන කාරණා පැහැදිලි කරන්න රේදුනා. ඊළඟට සඳහන් වෙන්නේ අපේ හාමුදුරුවනේ මේ අභිඤ්ඤය ධර්ම අතර මේ නව බෙදරුම් අභිඤ්ඤය ධර්ම අපි විශේෂයෙන් දැන කියාගන්නට ඕන කියලා ධර්මයේ තුල සඳහන් වෙනවා. නව අනුපුබ්බ විහාරාදී වශයෙන් තමයි ඒ පෙර දහමේ සඳහන් වෙන මේ ධර්ම කාරණා නවේ මම ඔබ වෙත යොමු වෙන්නට කැමති මේ පළමු වන ධානය පිළිබඳව පැහැදිලි කර ගන්නට අනුප <coughs> නව අනුපුබ්බ විහාරා කියලා තියෙනවා විහාර කියන්නේ වාසය කිරීම කියන එකයි අනුපිළිවෙලින් සමවදින විහරණ සමාධි කීපයක් පිළිබඳව මේ සඳහන් කරන්නේ අපි කවුරුත් දන්නවා බුදුරජාණන් වහන්සේ ගත්තහම උන්වහන්සේ Nirodha ඵල සමාපත්තියට සමවදින මොහොතේ පිරිණිවන් පාන මොහොතේදී මේ අනුපොබ්බ විහාර වලට සමවැදුනා. අනුපොබ්බ විහරණ කියලා කියන්නේ පළමු වෙන ධ්‍යානය ඊට පස්සේ එයින් නැගී සිට දෙවන ධ්‍යානයට සමවැදුණු උන්වහන්සේ එයින් නැගී සිට තුන්වන ධ්‍යානයට සමවැදුණා. එයින් නැගී සිට හතරවන ධ්‍යානයට සමවැදුණා. එයින් නැගී සිට ආකාසානං ඡායතනයට සමවැදුණා. එයින් නැගී සිට විඥානං ඡායතනයට සමවැදුණා. ඊට පස්සේ එයින් නැකිටලා ආකින්චඤ්ඤායතනයට සමවැදුණා. එයින් නැගිට නේව සංඥා නාසඤ්ඤායතනයට ඉන්පසු ආයමත් නේව සංඥාන ආසඤ්ඤායතනයට සමදින තව සැරයක් ඊට පස්සේ ආකින්චඤ්ඤායතනයට ඊළඟට විඥානංචායතනයට ඊළඟට ආකාසානංචායතනයට ඊළඟට හතරවන ධ්‍යානයට තුන්වන ධ්‍යානයට දෙවන ධ්‍යානයට පළවෙනි ධ්‍යානයට ආයෙත් 1 2 3 4 දක්වා ආයෙත් ආවා ආය හතරවන ධ්‍යානෙ නැකිట్లా තමයි උන්වහන්සේ නිරෝධ ඵල සමාපත්තියට සමවැදෙලා අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළේ උන්වහන්සේ. ඔය ක්‍රමයට තමයි පිරිනිවන් පෑම සිදු වුනේ. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම දත යුතු ඉගෙනගත යුතු කාටත් බුද්ධ චරිතයේදී හමු වෙන ප්‍රධාන මාතෘකාවක් තමයි අනුපුබ්බ විහාර කියලා හඳුන්වන්නේ ඒකේ තියෙන පළමු වන ධානය ස්වාමින් වහන්සේ හුවේ ධාන කියලා හඳුන්වන්නේ එක්තරා ප්‍රබල සමාධියක් හඳුන්වන එක නමක් තමයි මේ ධාන කියලා කියන්නේ. ඒකද ධාන ලබන්න පුළුවන් භාවනා ක්‍රම වෙනම තිබෙනවා. අපි දන්න භාවනා ක්‍රම වලින් ආනාපාන සතියෙන් පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියන ධ්‍යාන හතරම උපදවන්න පුළුවන්. එතකොට අපි කවුරුත් දන්න මෛත්‍රී භාවනාවෙන් ධ්‍යාන තුනක් උපදවන්න පුළුවන්. පළවෙනි, දෙවෙනි, තුන්වෙනි කියන ධ්‍යාන පුළුවන්. කරුණා භාවනාවෙනුත් ධ්‍යාන තුනයි. පළවෙනි ධ්‍යානය, දෙවන ධ්‍යානය, තුන්වන ධ්‍යානය. මුදිතාවෙනුත් ධ්‍යාන තුනයි. උපේක්ෂා භාවනාවෙන් එකයි පුළුවන් ඒ තමයි එකම චතුත්ත් ධානය. ඒක අර පළවෙනි එක දෙවෙනි එක තුන්වෙනි එක එකෙන් බෑ. අර මෛත්‍රියෙන් කරුණාවෙන් මුදිතාවෙන් ඒ ධ්‍යාන උපදවාගෙන ඊට පස්සේ තමයි උපේක්ෂාව පුරුදු කරලා මේ හතරවන ධ්‍යානයටපත් වෙන්නේ. ඉතින් ඒක නිසා උපේක්ෂාවෙන් හතරවන ධ්‍යානෙ විතරක් පුළුවන්. තව අපි දන්න කසින භාවනාවලින් ධ්‍යාන උපදවා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසා හැම භාවනාවකින්ම මේ ධ්‍යාන කියලා හඳුන්වන ප්‍රබල සමාධියක් උපදවා ගන්න පුළුවන්කමක් නැහැ. ඉතින් පළමුවන ධ්‍යානය ගත්තාම ඒකෙදී අපි ඉගෙන ගත යුතු වචන කීපයකුත් තියෙනවා පංච ධ්‍යාන අංග කියලා ඒ වචන වලට කියන්නේ. ඒ තමයි යෝධ්‍යාන අංග විතක්ක, ਵਿਚාර, පීති, සුඛ, ඒකග්ගතා කියලා. විතක්ක කියලා කියනවා භාවනා අරමුණට සිත යොමු කිරීම. භාවනා කරන කෙනෙක් ඒ භාවනා අරමුණට සිත යොමු කරන්න ඕනේ. ඒකට කියනවා විතක්ක කියලා. උදාහරණයක් විදිහට ආස්වාස ප්‍රස්වාස නම් ආනාපාන සතියන ඒකට හිත යොමු කරන හුස්ම ඉහළ යන එකට පහළ යන එකට ඒක විතක්ක. ඊට විචාර විචාර කියලා කිව්වේ ඒ අරමුණට හිත යොමු කරලා ඒක තුල සිත පවත්වන්නට ඕනේ. හුස්මට සිත යොමු කරලා හුස්මත් එක්කම හොඳට හිත පවත්වනවා. දැන් හිත යොමු කරනවා මුලින් විතක්ක ඊට ආස්වාස ආස්වාස ආස්වාස කියලා හිතමින් හුස්ම රැලි ඉහළට ගිහිල්ලා දැනිලා ඉවර වෙනකන් ඒක තුල හිත පවත්වනවා. ඊළඟට ප්‍රස්වාසයට හිත යොමු කරනවා ඒක තුල ඊට පස්සේ ප්‍රස්වාස ප්‍රස්වාස කියලා හිත පවත්නවා. මෙන්න මේක තමයි ਵਿਚාර. විතක්ක කියන්නේ අරමුණට සිත යොමු කිරීම, ਵਿਚාර කියන්නේ අරමුණ තුල සිත පැවැත්වීම. විතක්ක ਵਿਚාර. ඊළඟ එක තමයි පීති. අර විතක්ක ਵਿਚාර දෙක නිසා හොඳට අරමුණ තුල හිත පවත්වනකොට පංච නීවරණ හිත තුල හොඳට යටපත් වෙනවා. පංච නීවරණ යටපත් වීම නිසා ඒ කෙනාට निराமிස ප්‍රීතියක් හට ගන්නවා. ඒ निराமிස ප්‍රීතියත් මේ ධානයේම අංගයක්. ඒකට කියන පීති කියලා. විතක්ක ਵਿਚාර පීති. ප්‍රීතියත් එක්කම සැපය හට ගන්නවා. පීති මනස්ස කියලා තියෙන පීති මනස්ස කායෝ පිපස්සම්බති චිත්තම් පිපස්සම්බති. ප්‍රීතිය හඳ කය සැහැල්ලු වෙනවා, සිත සැහැල්ලු වෙනවා. ඒ ප්‍රීතියේ ස්වභාවය පස්සබ්ද කායෝ සුඛිනෝ. කය සැහැල් වුණාට පස්සේ සැපයක් දැනෙනවා. අන්නේ සැපය එයාගේ මුළු කයටයි මුළු සිතටයි ලැබෙන දැනෙනවා. ඒ දැනෙන නිරාමිස සැපයට කියන එක ධානාංගයක් කියලා සුඛ කියලා. ඒකක විතක්ක, ਵਿਚාර, තීති සුඛ. ඊට පස්සේ සැපයත් එක්ක මොකද වෙන්නේ? සුඛිනෝ චිත්තං සමාදියතේ සැපයත් එක්කම අරමුණ මෙනෙහි කරනකොට ඊටාම සුවසේ හිත සමාධිගත වෙනවා. ඒක සමාධිගත වීමට කියනවා ඒකග්ගතා කියන ධාන අංගය කියලා. ඉතින් භාවනා කමඨහනක් තුලින් මෙන්න මේ ධාන අංග පහ සහිත යම්කි සමාධියක් උපදවා ගත්තොත් ඒ සමාධියට තමයි පළමුවන ධානය කියලා කියන්නේ මේවා සාමාන්‍යයෙන් ගුරුවරයෙක්ගේ උපදෙස් ඇතුව දුරකථනයෙන් අහලා කරන දේවල් නෙමෙයි ලිපියකින් අහලා ඉගෙන ගන්න පුළුවන් දේවල් නෙමෙයි පොතකින් විතරක් බලලම කරන්න පුළුවන් දේවලුත් නෙමෙයි යම්කිසි දැනුමක් තේරුමක් තියෙන කෙනෙක් ළඟින් අහගෙන දැනගෙන හරියට කළ යුතු දේවල් නැත්නම් වැරදුනොත් වරදින්නේ හිත හදන ගමනේ ප්‍රශ්නයක් හිත ආයෙත් සල්ලි කර්මයක් කරලා ප්‍රකෘති தත්වයට ගන්න බෑ එක්කෝ ඇදේ තියෙද්දිම රටට මුහුණ දෙන්න බෑ. ඒක හිතහදන දෙයේදී හොඳ අවබෝධයක් ඇති උපදෙස් දිය යුතුයි. අවබෝධයක් ඇති කෙනෙකුගේ උපදෙස් ඇතුවම භාවනා කරනවා නම් කල යුතුයි. එහෙම නැතුව අමාරු වැටෙන්නත් හොඳ නැති බව අවිශේෂයෙන් මෙහිදී සිහිපත් කිරීමකුත් කරනු ලබනවා. හොඳයි. අපේ හාමුදුරුවෝ පැහැදිලි කරන්නට යෙදුනේ මේ <clears throat> නවවැදෑරුම් අනුපුබ්බ විහාර ධර්ම අතර විශේෂයෙන් දැන කියාගත යුතු දහම් කාරණා අතර පළමුවන ධ්‍යානය පිළිබඳවයි අපි ධර්මානුකූලව පැහැදිලි කරන්නට යෙදුනේ. අපේ ධර්මයේ තුල මේ ආදී වශයෙන් දෙවන ධ්‍යානෙ, තුන්වන ධ්‍යානෙ, හතරවන ධ්‍යානෙ ආදී වශයෙන් ධ්‍යාන මේ සිතේ දියුණුවත් එක්ක අපට ලැබෙන විවිධ ස්තරයන් පිළිබඳව අවස්ථාවන් පිළිබඳව අපේ ධර්මයේ තුල සඳහන් වෙනවා. ඒ කියන කාරණාවන් පිළිබඳවයි අප කතා බහ කරමින් පවතින්නේ. ඔබට තේරෙනවා මේ කියන කාරණාවන් මේ ධර්මයේ තුල තියෙන බව මේ ශ්‍රවණය කිරීම තුළින් ඔබ මෙයට යොමු වීමට නිවැරදි ආකාරය අනුගමනය කරන්න ඕනේ කුමන කාරණාවක්ද කියන විදිහේ ඔබට දැනගන්නට ලැබෙනවා ඒකයි අපි මේ මේ අභිඤ්ඤය ධර්ම පිළිබඳව මේ වෙලාවේ පැහැදිලි කරගන්නේ ඒ නිසා මා අපේ ස්වාමින් වහන්සේ වෙත යොමු වෙන්නට කැමති කරුණාවෙන් අපේ හාමුදුරුවනේ දෙවන ධ්‍යානය අපේ බුදුදහමේ සඳහන් වෙන මේ දෙවන ස්තරය පිළිබඳව අපි කොහොමද පැහැදිලි කරගන්නේ දෙවන ධ්‍යානය ලබන්න නම් අර පළමු වන ධ්‍යානය හොඳට පුරුදු කරන්න පුහුණු කරන්න අවශ්‍යයි පංච වසීතා කියලා ක්‍රම පහකින් පුරුදු කරලා පුහුණු කරලා ඊට පස්සේ තමයි දෙවන ධ්‍යානය කරා යන්නේ ඒක ධර්මයේ විස්තර කළා විතක්ක ਵਿਚාරාණං භූප සමා අජ්ජත්තං සම්පසාදනං චේතසෝ ඒකෝදි භාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීති සුඛං ဒုတိ ය ඥානං උපසම්පජ්ජ විහෙරති කියලා දැන් මේ පළමුවන ධ්‍යාන විතක්ක ਵਿਚාර කියන දෙක තියෙනවා. විතක්ක කියන්නේ අරමුණට සිත යොමු කරනවා, ਵਿਚාර කියන්නේ අරමුණේ හිත හැසිරෙනවා. ඒ කියන්නේ අපි ඒ පළවෙනි ධ්‍යානය හොඳට පුරුදු කරගත්ත, පුහුණු කරගත්ත කෙනා කල්පනා කරනවා මම කාම අරමුණු වලට ව්‍යාපාද අරමුණු වලට විහිංසාරමුණු වලටත් සිත යොමු කරන විතක්ක ඒව තුලත් මගේ හිත හැසිරෙනවා ਵਿਚාර. ඒ කියන්නේ විතක්ක ਵਿਚාර දෙක කෙලෙස් පාක්ෂිකයි. කෙලෙස් වලට ආසන්නයි. ඒක නිසා මෙය අඩුපාඩු සහිතයි, දෝෂ සහිතයි, වැරදි සහිතයි කියලා හිතනවා. එහෙම හිතලා මේ අඩුපාඩු නැති, මේ වැරදි නැති විතක්ක ਵਿਚාර දෙකෙන් තොර වූ යම් සමාධියක් වේද ඒ සමාධිය මට ලැබෙනවා නම් හොඳයි කියලා කල්පනා කරගෙන එයා ඊට පස්සේ අර තමන් කරන භාවනා අරමුණට හිත යොමු කරනවා. එහෙම අරමුණට සිත යොමු කළාම එයාට අර විතක්ක ਵਿਚාර දෙකෙන් තොර වූ සමාධි මට්ටමක් ලැබෙනවා. දැන් අන්නේ සමාධිය තුල විතක්ක ਵਿਚාර නැහැ. පීති සුඛ ඒකග්ගතා කියන අංග ටික විතරයි තියෙන්නේ. විතක්ක ਵਿਚාර දෙක එක තුල නැහැ. අන්නේ සමාධිය තමයි අපි දෙවන ධානය කියලා හඳුන්වා දීලා තියෙන්නේ. ඒකත් ඉතින් අර ආවට ගියාටම බැහැ සමහර කෙනෙක් හිත සමාධිගත වුණාම මගේ හිතට පළවෙනි ධානයටපත් වේවා කියලා අදිස්ථාන කළා කරනවා. ඊළඟට දෙවන ධානය ලැබේවා, තුන්වන ධානය ලැබේවා මෙහෙම හිත හිතා එහෙම කළාට ඒක ධ්‍යාන නෙමෙයි ඇත්තටම. අර මනස රවට්ටවා ගැනීමක්. මෙය බොහෝම ක්‍රමානුකූලව පිළිවෙලට පියවරෙන් පියවර අකුරෙන් අකුර ගුරුවරයෙක් යටතේම කරන දේවල් අර විදිහට අදිෂ්ඨාන කර කර විතරක් ධ්‍යාන ලබන ක්‍රමයක් යමෙක් උගන්වනවා නම් ඒකත් දැඩිව ප්‍රතික්ෂේප කළ යුතුයි. මොකද ඒ බඳු දේවල් ගැන අපිට සමහර අය පින්වතුන් ඇවිල්ලා ප්‍රකාශ කරන අවස්ථාවල් තියෙනවා මේ වැරදි ධ්‍යාන ක්‍රමයන් පිළිබඳවත්. ඉතින් ඒක නිසා මේව ගැන බොහොම වැදගත් විදිහට අපි හරියට දැනගෙන නිවැරදිව දැනගෙන සැලකිල්ලෙන් යුතුව කළ යුතු බවක් විශේෂයෙන් අපි අවධාරණය කරනු ලබනවා ස්වාමීන් වහන්සේ. හොඳයි. ඊළඟට සඳහන් වෙන ධම්කාරණව අප මේ දැන ගියා ගන්නට යන්නේ තුන්වන ධ්‍යානය පිළිබඳවයි මා විමසීමකට ලක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. හාමුදුරුවනේ මේ මේ කාරණා ඔබ වහන්සේ මුලින් සඳහන් කළා වගේම ඊටාම ගැඹුරු දහම් කාරණාවන් බව පැහැදිලි. ඒ නිසා මේ වගේ පුංචි සාකච්ඡාවකින් පුංචි විග්‍රහයක් යෙදුනට අපි මේ පිළිබඳව තියෙන යථාර්ථය ගැඹුර සුවිශාලයි විග්‍රහය සුවිශාලයි. ඒ නිසා අපේ හාමුදුරුවොත් මතක් කළා කරුණාවෙන් මේ සඳහා පුංචි සිහි කිරීමක් විතරයි මේ අපි මේ සිද්ධ කරන්නේ. ඒවා පිළිබඳව දැන කියාගත්තු උගත් වියත් ධර්මදර මහා තෙරවරුන් අපේ රටේ වැඩ සිටිනවා අනන්ත ප්‍රමාණව. ධර්ම නිකේතන අනන්තවත් තියෙනවා. ඒ නිසා කී ආයතන වලට කී ස්ථාන වලට යොමු වෙමින් මේ ධර්ම කාරණා පිළිබඳව වඩාත්ම ප්‍රගුණ කරනවා නම් ඒක ඉතාම වැදගත් කියන කාරණාවත් අපි හාමුදුරුව කරුණාවෙන් මතක් කළා. ඊළඟට හාමුදුරුවනේ මා දැනගන්න කැමති මේ තුන්වන ධ්‍යානය කියලා සඳහන් වෙන මේ ධ්‍යානමේ අවස්ථාවේදී අපේ සිතින් නැත්නම් මේ තුල නියැලෙන යෝගාවචරයාගේ සිත තුලින් බැහැර වෙන්නේ මොන මොන වගේ කේසකර ධර්මයන්ද කියලා පොඩ්ඩක් පැහැදිලි කරනවා. ඔව්. තුන්වන ධ්‍යානය ගැන සඳහන් වෙලා තියෙන්නේ විශේෂයෙන් පීතියාච විරාගා උපෙක්කකෝච විහෙරති. ඒ ප්‍රීතියෙන් තොර වෙලා උපේක්ෂාවෙන් වාසය කරනවා. පීතියාච විරාගා උපෙක්කකෝච විහෙරති. සුකංච කායේන පටිසංවේදේති. මේ තුන්වන ධ්‍යාන අවස්ථාවේදී කයින් සැප විඳිනවා. යන්තං අරියා චික්කන්ති උපෙක්කකෝ සතිමාසුක විහාරේති ලෝකේ යම් ආර්යයන් වහන්සේ කෙනෙක් කියනවා නම් උපේක්ෂාවෙන් යුක්ත වූ සැපසේ වාසය කිරීම කියලා. ආර්යයන් වහන්සේට උපේක්ෂාවෙන් යුක්ත සැපසේ වාසය කිරීම කියලා වර්ණනා කළා තියෙන්නේ තුන්වන ධ්‍යානයයි. අන්නේ තුන්වන ධ්‍යානයට පත්ව වාසය කරනවා. මේකදී අර පළවෙනි ධ්‍යානෙ විතක්ක ਵਿਚාර කියන ධ්‍යානංග දෙක තිබුණා. දෙවන ධානයේදී යෝගියා කල්පනා කළා විතක්ක ਵਿਚාර දෙක කෙලස් වලට ආසන්නයි කෙලස් වල ගැනත් විතක්ක ਵਿਚාර හට ගන්නවා. ඒකේ ආදීනව දැකලා දෝෂ දැකලා <clears throat> එයින් තොර වූ සමාධියක් පිළිබඳ විදර්ශනා වඩන භාවනා කරනකොට තමයි එයාගේ සිත දෙවන ධානයටපත් උනේ. ඉන් දෙවන ධානය ලබාගෙන හොඳට පුරුදු කරපු පුහුණු කරපු කෙනා ඊළඟට කල්පනා කරනවා මේ තුන් දෙවන ධ්‍යානේ ප්‍රීතිය තියෙනවා. මේ ප්‍රීතිය ගත්තාම ඒකත් ආදීනව සහිතයි. මොකද මිනිසුන් කෙලෙස් වලිනුත් ප්‍රීතිමත් බවක් ලබනවා. ඒක නිසා මේක කෙලෙසුන්ට ආසන්නයි කියලා හිතනවා. එහෙම ඉතලටම් ප්‍රීතිය නැති සමාහිත බවක් තිබේ නම් හොඳයි කියලා ප්‍රීතියේ දෝෂ සලකලා ඒකේ වැරදි දැකලා අඩුපාඩු දැකලා භාවනා කිරීම තුළ එයාට <clears throat> ලැබෙනවා අර චිත්ත සමාධිය ප්‍රීතියෙන් තොර වූ ඒ චිත්ත සමාධිය තුල තියෙන සුඛ ඒකග්ගතා කියන ධානාංග දෙකයි. අන්නේ සමාධිය තමයි තුන්වන ධානය කියලා හඳුන්වලා තියෙන විශේෂයෙන් දැක්ව මේ කාර්යයන් වහන්සලා උපේක්ෂාවෙන් යුක්ත සැපසේ වාසය කිරීම කියලා බොහෝ සෙයින් වර්ණනා කරලා තියෙන බව පෙළෙහිම දක්වලා තිබෙනවා සාමාන්‍යයෙන්. ඒ ඊළඟට අප කෙටියෙන් නමුත් කාල වේලාවේ හැටියට මේ කාරණාව දැන කියාගත යුතුයි අපේ හාමුදුරුවනේ ඊළඟට සඳහන් වෙන මේ හතරවන ධ්‍යානයේ පිළිබඳවත් අපි කෙටියෙන් නමුත් සිහි කර ගන්නවා නම් මතක් කරලා දෙනවා නම් මම හිතනවා ඉතාම හොඳයි කියලා හතරවන ධ්‍යානයට ඒක ලබන්න කැමති කෙනා ගත්තාම ඒ හතරවන ධානයේ තියෙනවා අර තුන්වන ධානය තිබුණා සුඛය සැපය කියන ධානාංගය. එයා කල්පනා කරන එක හොඳට පුරුදු කරගත්ත කෙනා <clears throat> මේ සැපය කාමයට ආසන්නයි, කෙලෙසුන්ට ආසන්නයි. ඒ කාමය තුලිනුත් කෙලෙස් තුලිනුත් සැප ලබනවා. අන්න ඒක නිසාය ආදීනව සහිතයි දෝෂ සහිතයි අඩුපාඩු සහිතයි කියලා සිහි කරලා ඒ සැපෙන් තොර වූ සමාධියක් තිබේ නම් හොඳයි කියලා භාවනාව මෙනෙහි කරනකොට අරමුණ මෙනෙහි කරනකොට තමයි එයාට සැපයෙන් තොර වූ උපේක්ෂා ඒකග්ගතා සහිත උපේක්ෂාව එකඟ බව විතරක් තියෙන හතරවන ධ්‍යානය ලබා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ ස්වාමින් වහන්සේ. හොඳයි. ඊළඟට මේ දැන කියාගත යුතු නවවැදෑරුම් දහම් කාරණා අතරින් මා ඔබ වහන්සේ වෙත යොමු වෙන්නට කැමති අවශේෂ කාරණා පිළිබඳවත් කෙටියෙන් නමුත් දැන කියා ගන්නට ආකාසානං ඡායතනෙ විඥානං ඡායතනෙ ආදී වශයෙන් මේ කියන සඳහන් වෙන කාරණා පිළිබඳවත් පොඩ්ඩක් හරි මතක් කරලා නම් අපි ඒක ටිකක් දීර්ඝව කතා කරන්නට ඕනි මාත්‍රිකා කීපයක් ඒවට කියන අරූපාවචර ධාන කියලා ඉතින් ඒවා පිළිබඳව නමින් කිව්වොත් නම් අහස අනන්තයි කියලා ලබන සමාධිය ආකාසානංචායතනය. විඥානය අනන්තයි කියලා ලබන සමාධිය විඥානංචායතනය. විඥානයේ හැර අනන්ත කිසිවක් නැහැ කියලා නත්ති කිංචි කියලා ලබන සමාධිය ආකින්චඤ්ඤායතනේ සංඥාවක් ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කියලා මෙනෙහි කරන සමාධිය එක ලබන නේව සංඥාන ආසඤ්ඤායතනේ අපි ඊළඟ සාකච්ඡාවකදී මේක දීර්ඝ වශයෙන් කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. හොඳයි. අද අප පුරා හෝරාවකට ආසන්න කාල පරාසයක් තුල ඔබ හා එකතු වෙමින් අපේ ස්වාමින් වහන්සේ සමගින් අප කතා බහ කරන්නට යෙදුනේ ධම්මානුපස්සනා ධම් සාකච්ඡාමේ වැඩසටහන වෙතින් බුදුරජාණන් වහන්සේගේ උතුම් මේ සුතමේ ඥානයේ පිළිබඳව පිළිබඳවයි අප කතා බහ කරන්නට යෙදුනේ. බුදුරජාන් මේ විදිහට මේ කාරණා පිළිබඳව කතා බහ කරන යන අතරතුරේදී අපේ ජීවිතේ කොච්චරනම් මේ ධම් කාරණා ශ්‍රවණය කරලා දැන කියාගත යුතුද කියන කාරණාව සිතනවා අපිට නිරන්තරයෙන්ම මේ ධර්ම සාකච්ඡා මේ වැඩසටහන් වලට අපේ ගතසිත යොමු කිරීමේදී එනිසා බුදුරජාණන් වහන්සේගේ නුවණේ මහිමත්වය සුවිශාලයි කියන එක අපට ඔබට අමුතුවෙන් පැහැදිලි කරන්න අවශ්‍යතාවයක් නැහැ තේරෙනවා. ඒ නිසා අපි පුංචි උත්සාහයකයි යෙදුනේ උන්වහන්සේගේ අනන්ත බුදු ඒ නුවණ පිළිබඳව පැහැදිලි කරන්නට. ඒ නිසා සුපුරුදු පරිදි අදත් මෙම දහම් හමුව සඳහා වැඩම කරමින් මේ දහම් සාකච්ඡාව ඊටාම පෝෂණය කළා. මේ හරහා සුවහසක් සදහැවත් ශ්‍රාවක ඔබට විශාල දහම් කාරණා ගොන්නක් දැන කියා ගන්නට ලැබුණ අපේ ස්වාමීන් වහන්සේ වෙතින් සුපුරුදු බඩින් මේ දහම් සාකච්ඡා වැඩසටහනට වැඩම කරමින් මේ වැඩසටහන පෝෂණය කරපු අපේ දැනට බියගම කොට්ටුන්න ධම්මදස්සී බෞද්ධ මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක දුරන්දරව වැඩවෙසෙන අපේ දොළොස්වල උදිතවීර ගරු ස්වාමින් වහන්සේට අපි දීර්ඝාෂ ප්‍රාර්ථනා කරනවා අපට මේ ආදී වශයෙන් සරලව මේ දහම් කාරණා පැහැදිලි කරමින් දේශනා කිරීම සම්බන්ධව. ඒ වගේම බෞද්ධ රූපවාහිනී මාධ්‍ය ජාලයේහි නිරන්තර උත්සාහයක යෙදෙන්නේ මේ සාදු ජන සමාජයකට මම්මාවත් ඉවර කරගන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සමාධිගත වුණොත් එතන ගැටලුවක් නැහැ. ආරවුලක් නැහැ. අරුබුදයක් නැහැ. ඒ නිසා මේ විශ්වීය සමාජය තුළ ඇතිවන විවිධාකාර ගැටුම්කාරී ස්වභාවයන් පුළුවන් තරම් අවම කරගන්නට අපට දෙන්නට තියෙන සහයෝගය එකී බෞද්ධ ආයතනයක් වන ඒ බෞද්ධ රූපවාහිනී මාධ්‍ය ජාලය වෙතින් ඔබ වෙත දායාද කරනවා ප්‍රදානය කරනවා ඒ වැඩසටහනකටයි අප ඔබ මේ වෙලාවේ යෙදෙන්නට යෙදුනේ ඒ නිසා ගෞරවයෙන් වැඩම කරපු අපේ ස්වාමින් වහන්සේට පුණ්‍යානුමෝදනා කරමින් ඒ වගේම බෞද්ධ රූපවාහිනී නිර්මාතෘවර අතිගෞරවාස්පද අපේ ශාස්ත්‍රපති දරණාගම කුසල ධම්ම ගරු කටයුතු නායක මහින්පාණන් වහන්සේ ඇතුළු පින්වත් සියලු කාර්ය මණ්ඩලයේ සැමටමද පුණ්‍ය අනුමෝදනා කරමින් නැවතත් මෙවඳු සාරවත් වූ ධම් සාකච්ඡාමේ වැඩසටහනකින් හමු වී මේ අදහසින් අදටත් අප ඔබගෙන් සමු ගන්නවා ඔබ සැමටම උතුම් තෙරුවන් සරණයි